අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණියුරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ සති සුපතිත්ථිත සූත්‍රය අනුව තවත් පියවරක් ඉදිරියට දබන්නයි බලාපොරොත්තු වෙන්නේ අද දවසේ ධර්ම දේශනාව වශයෙන් අපි සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝයි කෝචි බික්කවේ බික්කු බික්කුවා බික්කුණීවා පංච ධම්මේ භාවේති පංච ධම්මේ බෞලී කරෝති තස්ස දින්නම් පලානං අඤ්‍යතරම් පලං පාටිකංකං තීති ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ අපි ඉස්ලාම් දාර්ශ වගේම නැවතත් මේ සර්වඥාන් වහන්සේ මේ සූත්‍රයට මාතෘකා තබන හැටි ආරම්භය ලබා ගැනීම සඳහා මතක් කිරීමක් කරන හැටි මානි මේ ශාසනයේ යම් භික්ෂුවක් හෝ වේවා භික්ෂුණියක් හෝ වේවා මේ ධර්ම පහක් මේ ඉස්සරහට විස්තර කරන බලාපොරොත්තු වෙන ධර්ම පහක් භාවිත බහුලීගත කරනවා නම් එයාට මේ ජීවිතයේදීම සාසනික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඵල දෙකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා. මේ ජීවිතයේම අඤ්ඤ භාවය නැත්නම් අරියත් භාවය එහෙම නැත්නම් ඉතුරු වෙලා තියෙන යම් ලේශයක් ශේෂයක් තියෙනවනම් අනාගාමිතාවේ. ඉතින් මේ විදිහට අපි දන්නවා මතක් කරලා තියෙනවා මේ සතිපට්ඨාන සූත්‍රෙත් සර්වචනාංශي මේ පොරොන්දුවම දෙනවා. මෙතන තියෙන්නේ සතිපට්ඨානේ වෙනුවට ඊට සමාන්තරව යන තවත් ධර්ම කරුණු පහක් පටන් අර ගන්නකොට නම් ඉද බික්ක වේ බික්කුණෝ අජ්ජත්සංයව සතිසුපතිච්ඡා හෝති මහණේ ආරම්භයේදී මේ භික්ෂුව වේවා භික්ෂුණිය වේවා එහෙම නැත්නම් සංසාර බය දක්නා වූ ඕනම කෙනෙක් සංසාර බය ගැලවීමට කටයුතු කරන ඕනම කෙනෙක් ඇතුළත ආධ්‍යාත්මික කයි සත්‍ය මනාවකට පිහිටනවා. ඒක තමයි පහෙන් එකක්. ඒ කියන්නේ මෙතෙන්දී අර සතර සතිපට්ඨානේ කායානුපස්සනා පිළිබඳව නැත්නම් සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ ප්‍රවිෂ්ඨය පිළිබඳව මතක් කිරීමක් කරලා තමයි ඉතුරු කරුණු සම්බන්ධ වෙන්නේ. අපි ඒක සාකච්ඡා කරලා තිනවා. ධම්මාන උද්‍යත්ත ගාමිනී ආපඤ්ඤාය අසුභානුපස්සී කායේ විහෙරති. ඒ විදිහට සතිපට්ඨානයට පටන් අරගෙන සතිය දිගේ ඉදිරියට යනකොට යම් වෙලාවක මේ යෝගාවචරයගේ මානසිකාරයට නම් භාවනාවට මතුවෙන තාක් දේවල් ඇතිව නැතිව යන බව. එහෙම නැත්නම් දේවල් වෙන් කර කර ඉන්න වෙලාවක ඉඳ ඉස්සරලා දේවල් වල වර්ගීකරණයක් කරන්න ඉස්සෙල්ලා ඒක නැතිලා යනවා. ඇති වෙන දේ නැතිලා යනවා. අන්නේම දකින්නකොට ඇති වෙන සංකල්පනාව තමයි නැත්නම් භාව යන මිත්‍යා සංකල්පයක් තමයි මිත්‍යා සංඥාවක් තමයි මිත්‍යා සංඥා විපල්ලාශයක් තමයි නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් අරගෙන තිබුණු මේ සංඥාවල් අභියෝගයට ලක් වෙනවා. ඉතින් නිත්‍ය සුඛ සුභ ආත්ම කියන මේ සුභ කියන එක විතරයි මෙතන සරුවචනාංශයේ පෙන්වන්නේ අසුභානුපස්සී විහෙරති තමන්ගේ කාය පිළිබඳව තිබුණා නම් යම් අර කාය ආසාවක් ජීවිත ආසාවක් ඒක පිළිබඳව පොඩි විරංජනයක් විචිත්‍රත්වයේ අඩුවීමක් එහෙම නැත්නම් ඒකේ පොඩි දුරස් වීමක් සිද්ධ වෙනවා අසුභේ දකින්නවා කියලා කියන්නේ එහෙම නැත්නම් මේ කය සුභේට අරගෙන අනුන්ගේ කාමයේ අවසන්ඩත් තමන්ගේ කාමයේ අවසන්ඩත් පාවිච්චි කරන්ද තමයි මායя මේක හදලා තියෙන්නේ. මේකට අපි සිංහලෙන් කියන්නේ ಜಾතිය බෝ කරනවා කියලා. නමුත් ඒ කටයුත්ත කෙරෙහි හෝ තමන්ගේ කය කෙරෙහි හෝ අසුභානුපස්සීව වාසය කරනවා නම් එයාටත් මේ ජීවිතේදීම අර කියන උත්තරීතර ඵල දෙකේ එකක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ආහාරයේ පටික්කුල සංගී. මේ කය ජීවත් කරවන්න කොහොමඩක්වත් ඒකට කැවිල්ලන්න වෙනවා. ඉතින් ඒ කවන කෑම සඳහා අද මිනිස්සු කරන මේ නාඩගම් විකාර දිහා බලනකොට මේ කෑමේ හික්මදවන ගතියක් පිළිකුලක් වෙනුවට ඒක පුදුමාකාර මේ සංග්‍රහාවක් භෝජන සංග්‍රහයක් විදිහට තමයි පවතින්නේ. ඉතින් ඒක සඳහා මිනිස්සු ඒක උත්සව අවස්ථාවක් කරගෙන තියෙනවා. නමුත් ඒ කියන්නේ ඒක ලෝකේ පේන දෙයක්. ඒක කවුරුත් දන්න දෙයක්. කාටත් පේන දෙයක්. ඉතින් මේ සාමාන්‍යයෙන් කෑම වේලට මෙච්චර නටන ලෝකෙක ඇති ඇත්තෝ නැති ඇත්තෝ උලා කාලා තමයි ජීවත් වෙන්නේ. ඒකට ඇත්තෙම නෑ මොනවක් කර. ඊට එහා ගිය එකක් මේ ආහාර જાති හතරක් බුදුජානන්සේ පෙන්ලා දෙලා තියෙනවා. මේ කියන්නේ කබලින්කාර ආහාර. කැබලි කොට කන ආමිෂ කියලා කියනවා. එහෙම නැත්නම් අන්න කියලා සඳහන් කරනවා. අන්න පානං ගරං වත්තම් මාලා ගන්ධ විලේපණං වශයෙන් අපි පූජා වස්තු වල ඉස්සල්ලාම තියෙන්නේ අන්නේනේ. නැත්නම් දාන දෙන එකනේ ඒ කාටත් තේරෙනවා. මොකද කෑමක අවශ්‍යතාවය තියෙනවා. නමුත් මේක අනවශ්‍ය විදිහට මේක ආලවට්ටම් දාන එක ආහාරය ප්‍රතිකූල සංඤ්ඤය කියනවා. ඊගාවට තියෙනවා කෙටියෙන් අපි මතක් කරගන්න ස්පර්ශ ආහාර කියලා එකක්. අපි හැම වෙලාවෙම උපභෝග පරිභෝග වස්තු වල සුමට භාවයක් බලාපොරොත්තු වෙනවා. හරීම හොඳ දේවල් ස්පර්ශයට හොඳ දේවල් පාවිච්චි කරනවා යනවා අපි සමාජ ස්තර කුල එහෙම නැත්නම් ආර්ථික මට්ටම් කතා කරනවා. ඒ ස්පර්ශය සඳහා අපි කියන්නේ මේ දේවල් වල ක්වලිටි එක බලනවා කියලා. හොඳ දේවල් අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මොකද ඒ අතරපයට අහු වෙන ගතියේදී ඒකේ තියෙන සුඛ දායි ස්පර්ශයක් බලාපොරොත්තු වෙනවා. ඊගාවට ඒකත් මේ උගක් නුහුරට යනවා පොක්සත් වෙන්න වෙන්න යමක් කමක් කරගන්න පුළුවන් වෙන්න වෙන්න ඒකෙදි මිනිස්සු අසීමිතව යනවා ඒකේ සීමාවක් කොහොමඩක්වත් මනසට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඊට තවත් ආහාරයක් තියෙනවා මනෝ සංචේතන ආහාර. අපි හීන බවනවා. මේ දැනට නම් මේ කරගන්න බැරි වුණා. අපි මේක මේක ලබා ගන්න ඕනේ. ලබා ගන්න පුළුවන්. මොකද අපි ජීවිතේ මේ වෙනකොට සෑහෙන සාර්ථකයි. ඒ වෙනත්නම් කියනවනම් අපි සෑහෙන දුරට සමාජයේ සාමාන්‍ය මට්ටමේ උඩ මට්ටමක ජීවත් වෙනවා. නැත්නම් අපිට මේ වගේ වැඩමුළුවක් කරන්න මේ වගේ තැනක ඇවිල්ලා මෙහෙම දවස් 7-8ක් ඉන්න බෑනේ. ඉතින් ඒ වෙච්චි මම මේ මගේම හැකියාවෙන් නෙමෙයි කරගත්තේ. අපිට මේ මෙතන ඉන්න කට්ටිය බූදල් කාර්යව නෙවෙයිනේ. අපිට අම්මා අප්පා කැට පිටින් සල්ලි දීලා නැහනේ. මගේ හම්බ කරගත්ත එකේ මට මේක වැඩිය හිතවිලි හදන්න පුළුවන්. මනෝ රාජ්‍යවල හදන්න පුළුවන්. අහසට ඉනිමම් බඳින්න පුළුවන්. ඒකව තමයි විශේෂයෙන්ම විද්‍යානුකූල දියුණුවත් එක්ක මිනිසුන්ට ඇති වෙච්ච පිස්සුවක්. ඉතින් කෙලෝරක් නතු ගියා. එක පැත්තක් ඒ විදිහට ඒ මනෝ රාජ්‍ය හදන අතර ඒ අතන එතකොට නැතුවම බැරි යනවා බැරුව යනවා බැරි කෙනාව සූරකණ එක. ඒක බුදුජානනාංශයේ මහානිදාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන මේ අහිංසකව පටන් ගන්න මේ තමන්ගේ මූලික අවශ්‍යතාවයන් හොයාගෙන යන එක සාර්ථක වුණොත් ඒ මනසට මේ වගේ යකෙක් වැහෙනවා. ඒ සාර්ථකත්වයේ තුල දිගටම අර හීන ලෝකයක් හදාගෙන ජීවත් වෙනවා සංචේතන වශයෙන්. මේක චේතනා කිව්වත් සංචේතනා කිව්වත් මනෝ සංචේතනා කිව්වත් ඒ චේතනා වශයෙන් තමයි කරන වැඩක් වෙන්නේ. මෙතන අද අපිට කතා කරන්න වෙනවා මේ මතක් කිරීමක් කරන්නේ. ඉතින් මේ සංචේතන හදලා බලනකොට මිනිස්සු හරියට මේ ෆියුචර් ප්‍රොජෙක්ෂන්ස් හදනවා. ආස්මාලිකා හදනවා. ඉතින් ඒව පුස්තකාලයකට ගියාම කොච්චර දෝ තියෙනවා ෆික්ෂන්ස් කියලා. නව කතා කියලා. ඒ ඔක්කොගෙම තියෙන්නේ ඒ හදන මනෝ විකාර තමයි ඒවට තෑගි දෙනවා. ඒව බෙස්ට් සෙලර් බාටපත් වෙනවා. හදන මනුස්සයා වගේම කියවන මනුස්සයත් ඒව බොහොම අගය කරනවා. මොකද යාටත් නිකන් අමුතු හිතට ලොකු සතුටක් ඇති වෙනවා. මේ විදිහට හිතේ හිතා ඉන්නකොට මේ වර්තමාන මොහොත සතිය වර්තමාන දින දුක් අමතක කරගෙන ඉන්න පුළුවන්. කීන ලෝකයක ජීවත් වෙනවා. ඉතින් ඒක කුඩු ගහන්නන් අතර එක එක දේවල් කරන අතර ඒගොල්ලෝ තමහලාට මේ වගේ මේ අලුත් අදහස් ඇති කර ගැනීම සඳහා මේ ලෝකෙන් අයින් වීම සඳහා මේ নানা ආකාර මදේට ප්‍රමාදයට ලක්වීමක් ලෝකේ තියෙනවා. ඒ කාගේ ළඟත් අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒක කරන්නේ අර මනෝ විකාර හදා ගන්න. මේ Tamanට කැමති ලෝකෙට ගිහිල්ලා ඒකේ ආත්මාලික හදන්න ඒක මේ මනෝ සංචේතන. ඉතින් හැම කෙනාටම ඒකට අයිතියක් තියෙනවා. හැම කෙනාටම කියනවා උඹට ඇති වෙදෙන්නේ නැහැ නේ වැඩක් නැහැ නේ මම මගේ මනෝ ලෝකේ ජීවත් වෙන්නේ. ඉදාරින්න මට දකින්න මගේ හීනේ. එච්චරයි මගේ අයිතිවාසිකම. මගේ හීනට අත තියන්න එපා. ඒක මගේ මම මට තියෙන අතල් එක. මට තියෙන සූස්තිය. ඉදාරින්න මට දකින්න මගේ හීනේ. හැම කෙනාම භවනා කරනකොටත් ඉන්නේ ඔතනනේ. ආනපාන තමයි හිත දාග යන්නේ. හිත යන්නේ ඕවරිගේ තමයි. ඉතින් ඒව භාවනා කරනවා නම් තේනවා මේක මේ කරදරයක් කියලා. නැත්නම් මේ හිත ඉදිරියට පැනීමක් කියලා. ඉතින් අනාගත ප්‍රතිකංකන චිත්තම් විකම්පිතම් කියලා ඒ අනාගතය ගැන හිතන හැම වෙලාවෙම හිත විකම්පනයට ලක් වෙනවා. තිගස්මකට ලක් වෙනවා. කුතුහලයකට ලක් වෙනවා. ඉතින් මේ සාරි කැමති එකට. ඒක ගොඩක් තියනයි කියනවා ජීවිතේ ප්‍රථම යාමේ ගත කරන අයට. ඒත් ජීවත් වෙන්නේ මේ දේ කරලා මෙහෙම මෙහෙම කරන මේ මේ මේ මේ මේ මේම කරගෙන ඉන්න දෙතියි. හැබැයි බනා හැට පැනනට පස්සේ ඒ ගහන කස්තිරන් ඔක්කොමත් ගහලා මොනවත්ක්ම හරි ගිහිල්ලා නැහැ. පශ්චාත්තාප වෙලා මහලු නිවාසයට ගිහිල්ලා දාලා නන්නා දුන්න කෙනෙක් මේ පස්තාණ්ඩ දාලා දරුවෝ යනවා යන්න. ඒ ආරියම නම්බුකාර වැඩක් නැහැ. කියලා කියන්නේ. එතෙන් ගියාට පස්සේ පේනවා මේ මනස ලබන්න තියෙන හම්බ කරලා තියෙන තේරම හම්බ කරලා පුදුම ද්වේෂයකින් ගත කරන්නේ ওই මනෝ සංචේතනා ගහපුව හරි ගිහිල්ලත් අන්තිමට ලැබෙන දෙයක් නැහැ. අන්තිමටම පෙන්නනවා මේ විඥාන ආහාරය කියන එක. ඒ විඥානය කියන එක තමන්ගේ බලයේ තහවුරු කිරීම සඳහා ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන ප්‍රින්සිපල් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක තමයි සුද්ධා මේ රටවල් අල්ලන්න ගියාමත් කෙරුවේ. එයා මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් වලින් කෑලි කෑලි මේ බවුන්ඩරිස් දානවා. බවුන්ඩරිස් දාලා මේක ඇතුළ මේක පිට මේක හොඳ මේක නරක මේක මේක ධර්ම මේක අධර්ම මේක රුචි මේක අරුචි කියලා මේ ඔක්කොම එකට තියෙන්නේ මේකේ. නැත්තම් ඔක්කොම සංස්කාරය. ඒ සංස්කාර වලින් ඒ විඥාණය බවුන්ඩරියක් දානවා වගේ නැත්නම් සීමාවක් දාගන්නවා වගේම ඒ සීමා අතර දෙක අතර වෙනසක් විඥාණයට පේනවා. ඉතින් එහෙම නැත්තම් විඥාණයට මොටිවේෂන් එකක් එන්නේ නැහැ. මේ ඔක්කොම සමානයි නම් අපි ඔය කොමියුනිස්ට් රජයක තියෙන්නේ වස්තු ඔක්කොම කොමියුන් එකට අයිති ඔක්කොම සමාකාරව ජීවත් වෙනවා. ඉතින් ඒ අදහස කාල් මාක්ස් මේ පුස්තකාගාර සුරුට බිවි ලියපු පොතක් තියෙනවා. ඒ පොතේ තමයි කියන්නේ ඔක්කොම ඇවිල්ලා අපි සහෝදරයෝ. අපි වස්තු ඔක්කොම රාජසන්තකයි ඒව පාලනය කරනවා කියලා. ඉතින් එකම රටක්වත් පෙන්ව ගන්න බැරි වුණා. එහෙම පැත්තෙච්ච. ඒකට කිව්ව මොකද්ද මුළු ලෝකෙම කොමියුනිස්ට් වෙනකන් ඒ ව්‍යාපාරය කරන්න බෑ. ඒක නිසා අපි කොහොම හරි මේ කරගත්ත රටවල් අනෙක් රටවල් ඔක්කොම කොමියුනිස්ට් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට විරුද්ධව අධිරාජ්‍යවාදී ආවා. ඒ ඒව ඇවිල්ලි වෙලා තාමත් මේකට මිනිස්සු කැමති. ඒක ගැන ගවේෂණයක් කරලා තියෙන පොල්ලත් බුද්ධදත්ත ආමතුරුත් පතන්නේ එම්පිටිකගේ ඥානසී ආමතුරොත් ඒකල කියලා තිබුණා ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සියල්ලම ඇති කරලා තියෙන්නේ බෝ කරලා තියෙන්නේ සංඝයා. ඒගොල්ලෝ හිතලා තියෙනවා මේක හරි ලස්සන අදහසක්. ඔක්කොම නිකන් අපි සංඝයාතර සාංගික වස්තු තියෙන්නේ. කවුරුත් කාට පූජා කරත් අගත අනගත චතුදිස සංඝස දිනේ නොපැමිණි නොපැමිණි සියුදිසාවෙන් පැමිණ සංඝයාට පූජා කරනවා. පූජා කරන නිසා ඔක්කොටම සමානයි. ඒක සාංගික කතාවයි මේ අදහසයි සම කරගෙන 38 ඉඳලා 48 දක්වා ලංකාවේ පුවත්පත්වල පළවෙච්චි ලිපි අරගෙන කතා කරලා තියෙනවා ඔක්කොම ලැහිතුවා මේ කියන්නේ ඔය කියන සාංගික අදහස තමයි. ඉතින් ඒ කියන්නේ මේ විඥාණයට අරක හොඳයි මේක හොඳයි කියන්න එපා. ඔළුව පැත්ත හොඳයි පසපැත්ත නරකයි කියන්න එපා. ඇතුළ හොඳයි පිට නරකයි කියන්නේ ඔක්කොම සමසේ ගන්න. ඉතින් මේ අදහස කාපු කෑමනට තාම ඒක යනවනේ. ඔය සීතල යුද්ධෙන් රුසියාව වැටුණාට පස්සේ විශාල රාජ්‍ය ගානක් මේ ක්‍රමේ වැරදි බව තේරුම් ගත්තා. මත් ආයශ්‍රයයක් මේ රුසියාව නැගිට්ටා. නැගිටලා තාමත් කියනවා. හැබැයි දැන් ඒක ලිබරල් වාදයට දාලා. අධිරාජ්‍යවාදයක් නෙවෙයි, කොමියුනිස්ට් ධර්මයක් නෙවෙයි, ලිබරල් වාදයට දාලා. ඉතින් ඒ වගේ තියෙන විග්‍රහ දිහා බලනකොට මේ සමාජයේ දියුණු කරන්න දුප්පතුන් නැති ලෝකයක් හදන්න මේ කරන හැම වැඩකදීම සතිය නැති වෙනවා වර්තමාන මොහොත ගිලිනවා Tamange විමුක්තිය නැති වෙනවා. අර හරි ප්‍රොලිෆික්. හිතන්නේ හිතන්නේ ඒක දිගේ යනවා. හේන මාලිගා හදනවා. ඒ සඳහා පාවිච්චි කරන විඥාණය මේ සමස්තේ තියෙන ඔක්කොම බෙදනවා. ආගම් වශයෙන්, ಜಾති වශයෙන්, කුල වශයෙන්, නිකාය වශයෙන්, ඥාන පිරිමි වශයෙන්, දිනුම් පෙරදුම් වශයෙන්, හරි වැදි වශයෙන්. බෙදලා ඒ දෙක අතරින් හොඳ කැලල අල්ලනවා. ඉතින් ඒ කටයුත්තට කියන්නේ විඥාන ආහාරය කියලා. ඒ විඥානේ කවදා හරි මේ කියන කඩප්පුලි වැඩෙන් අතර වෙච්චාම විඥානේ යුනිවර්සල් කොන්ෂස්නස් කියලා කියනවා කාටත් එකයි. හරියට රහතන් වහන්සේලාගේ ලෝකේ වගේ අපි ඔක්කොම කයින් වින්ුණාට එක හිතින් ජීවත් වෙනවා. ඉතින් ඒක පෘථග්ජන ජීවිතේ හිතන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ වෙන නිකායක, ඒගොල්ලෝ වෙන කුලයක, ඒගොල්ලෝ වෙන ජාතියක අපි මේ හම්බ කරගත්ත දේවල් එහෙම අනුන්හා සාධාරණ වලට කැමති නැහැ. ඒක තමයි මුදිතාව නැතිකමේ වැරද්ද. මුදිතාව කියන්නේ තමන් හම්බ කරගත්ත දේ අනුන්හා සාධාරණ වෙන්න කැමති. විශේෂයෙන්ම අපි පවුල ඇතුලේ එහෙම නැත්නම් අපි ගත්තොත් අපි ඔෆිස් එක ජීවත් වෙනවා නම් වැඩ කරනවා නම් ඒ ඔක්කොම සමානව කරගන්න කතා කරනවා. හැබැයි ඒකෙන් නිකන් සම්පූර්ණ ලෝකේ කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ විඥාණය කරන මේ කටයුත්ත අපිට වැරද්දකට පේන්නේ නැහැ. ඕක තමයි මාෆියා සංවිධානික කරන්නේ. ඉතින් මේ මාෆියා සංවිධාන ඔක්කොගම තියෙනට වැඩිය ජඩ ගතියක්, කඩප්පුලි ගතියක්, නොකෑමනා ගතියක්, දහපතුරා ගතියක් විඥානයේ තියෙනවා. නමුත් ඒක තමයි මම කියාගන්නේ. මගේ හිත මගේ හිත පිට ගියා. මගේ හිත ආවපව ආවා. මේ ඔක්කොම කටයුතු කරනකොට මේ <clears throat> පිට ඇතුළත කියන එක කොහොමද මේවා සිද්ධ වෙන්නේ පිට යනකොට කනගාටු වෙනවා ඇතුළත එන එක දකින්නෙත් නෑ සන්තෝෂ වෙන්නේ නෑ සන්තෝෂ වෙන්නේ නෑ ওই විඥානයේ තියෙන මේ දෙකට බෙදලා ආණ්ඩු කරන ගැටියෙන් තියෙන දුකම තමයි. හැබැයි ඒක ඒ කෙනා ඒකම නැවත නැවත කරමින් කොහොම හරි මට බිට හාෆ් එක එහෙම නැත්නම් ලයන් ෂෙයාර් එක එහෙම නැත්නම් හොඳ කොටස මට කෙසෙල් ලැබදී පළවෙනි ඉහළ කන්නේ පළවෙනි හරිම මට ඕන. මගුල් දෙටි ගියාම මට පළවෙනි මේසෙටම මට වතුර අල්ලන්න. එහෙම නැත්නම් බෑ. ඉතින් ආන්නේ මොකද්ද සුපිරියොරිටියක් හදනවා ලබාගත කෙනෙක් නැහැ. නමුත් මේක ගැන අල්ලන්න මේ විඥානයේ කියන මේ කඩප්ලි ගතිය අල්ලන්න රූපයට ප්‍රේම කරනකම් බෑ. මේකයි පළවෙනියෙන්ම කියන්නේ තමන්ගේ රූපය පිළිබඳව සුපතිත්ථිත සතියක් තියාගන්න. ඊට පස්සේ වේදනා පිළිබඳව මේ සැප හොයනවා කියන කතාවක් හැම තතාවම කරනවානේ. හැම කෙනාම හිතානේ ඉන්නවානේ. ඒක පිළිබඳව දකින්ද මේක මේ සූරකෑමක්. මම සැප විඳින්න හදනවා කියනවනම් අසාධාරණ වස්තුවකින් තමයි අපි සැප විඳින්නේ. ඒ සැප විඳින අදහස සාධාරණ වශයෙන් පෙන්වට සූරකෑමක් සිද්ධ වෙන්නේ අසාධාරණයක් කරන්නේ. ඉතින් ඒකට අනවශ්‍ය කර්ම රැස් වෙනවා. ඊට පස්සේ මේ සංඥාව කෙනාට මම අනුන්ගේ වෙනස් කරලා මේ දෙන විඥානයේ විසින් මේ දෙන එක වඩා වර්ධනය කරන්නෙම සංඥාවෙම තමයි. ඉතින් සංඥා වේදනා දෙක අපි මේ භාවනාවේ කායනුපස්සන වේදනානුපස්සන ඉවරුණාට පස්සේ චිත්තානුපස්සනාදී මේක ලස්සනට විස්තර වෙනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ කෙනාට සිද්ධ වෙන දේ තමයි මොටිවේෂන් එකක් නැතු වෙනවා. ඒ ඔක්කොම සමානයි නං මං වහන්සේලා හම්බ කරුවාට මට විතරක් නෙවෙයි ඔක්කොටම නං එයා මන්දෝත්සාහය වෙන ගතියක් තියෙනවා. මොටිවේෂන් එක නැති වෙන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් පණිදි කියලා එකක් තියෙනවා අපේ ජීවිතේ. අපිට එල්ලයක් තියෙනවා ජීවත් වීමට. අන්නේ පණිගිය අපණිදිහක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙනකොට අර ඕටිසම් වල ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. මොනවත් කරන්න උනන්දුවක් නැහැ. ඔහි ඇතුළට වෙලා ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ, දෙරෙවිච්ච බල්ලෙක් මුල්ලට ලබුදියා ඉන්නා වගේ ඔහි ඉන්නවා ඇතුළට. මෙහෙම තමයි ලෝකයා භාවනා කරන අය දිහා දකින්නේ. ඉතින් ලොකු සංහසේ දිනනවා මේ භාවනා කරන අය දිහා මිනිස්සු භාවනා පිසු භාවනා පිසු කියලා ලේබල් ගහලා ඒ මිනිස්සුන්ට පිටිච්ච පරික්‍රමකට තරම්ව සලකන්නේ නැහැ කියලා. දැන් නම් ඉච්චරම නෑ දැන් යම් ප්‍රමාණයක් භාවනා කරනවා කෙසේ නමුත් ඒ භාවනා කරන්න අර ඇතුළට නැමෙන ගතිය ලෝකයා අපේ ලෝකයා දකින්නේ අන්සෝෂල් නෑ සෝෂලිස්ට් නෑ එයා සමාජශීලී නෑ ඇතුළට නැමෙන ගතිය කියලා. ඉතින් ඒක දරා ගන්න එසේ මෙසේ කෙනෙකුට බෑ. ඒ නිසා උද්‍යප්පේ ඥාණයට එනකොට භාවනා කරන 150කට විතර පිස්සු වැදෙනවා 150කට නිවන් දකින්නවා. සේන්ස් ඇන් සයිකෝපැත්ස් කියලා මේකට කියන්නේ. සයිකෝපැතික් කියන්නේ. එහෙම නැත්නම් සේන් කෙනෙක් වෙනවා. ඉතින් ওই දෙක දිහා බලපුවා මේ සයිකෝපැත්ගේ සේන්ගේ ලොකු වෙනසකුත් නැහැ. ඔය පිස්සු වෙච්ච කෙනයි මේ රහතන් වහන්සේ අතර මහ වෙනසකුත් නැහැ. ඉතින් ඒක නිසා ওই වයර් මාරු වෙන ගතියක් තියෙනවා ඔතෙන් ගියාම. ඒකට ප්‍රධානම හේතුව ඒ සංඥාවයි වේදනාවයි දෙකේ තියෙන වෙනස ඒක භාවනාවේ පේනකොට ඒකට අනුග්‍රහ කරන්න අමාරුයි. ඉතින් මෙව්වා භාවනාදී වෙන මේ ප්‍රතිඵල අපිට දරා කියා ගන්න බැරිකම අඳුර ගන්න බැරිකම ඒක තමයි අපි කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්නේ. ඒකෙන් ඔය රූප වේදනා කියන දෙකේ මේ ඇති වෙන විපල්ලාස ටිකේ ඇති වෙන විපස්සනා මේ උපක්ලේශ ටික තේරවාදයේ සටහන් වෙලා තියෙනවා. නමුත් මහායාන පොත්වල සංඥාව සංස්කාර විඥාන කියන මේ පහේම උපක්ෂේෂ සඳහන් කරලා තියෙනවා. භාවනා ගමනේදී හම්බ වෙන යක්ක 52යි කියලා. රූපේ පිළිබඳ විපල්ලාස 10ක් පහළ වෙනවා. භාවනා හරියනකොට වේදනා පිළිබඳ විපල්ලාස 10ක් පහළ වෙනවා. ඒක ගොඩාක් තේරුම් කරගන්න පුළුවන් ඔය නිදර්ශන උපක්ෂේෂ වල. ඕ භාෂ ඥාන පීචි පස්සද්ධිය ආදී වශයෙන් අපේ විසුද්ධි මාර්ගයේ මේක සඳහන් කරලා තියෙනවා. හැබැයි ඒකත් ඒ අපේ පොතේ සංඥා විපල්ලාස සංස්කාර විපල්ලාස එහෙම නැත්නම් විඥාන විපල්ලාස කියන එක අර වගේ සම්පූර්ණ පෙන්ලා දිල නැහැ. සංඥා විපල්ලාස හතරක් පොතේ සඳහන් වෙනවා. නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥාව. අර මහායාන පොත උත්සාහ කරන විශේෂම සූරංගම සූත්‍රයේ උත්සාහ කරනවා මේ සංඥා විපල්ලාස කොහොමද ඒකට අපි අහුවෙන්නේ කියලා. අහුවෙන්නේ සයිකෝපැත්ස්ලා හරහා නෙවෙයි කෝ සයිකෝපැත්ස්ලා හරහා. මේ භාවනා කරන උපදෙස් දෙන ලොක්කා නෙවෙයි එයාවට කැරගෙන පිරිසක් ඉන්නවා. එයාව ප්‍රොමෝට් කරන. ඒගොල්ලෝ ගිහිල්ලා নানা ආකාර කතා කියනවා. කියනකොට මිනිස්සු හිතනවා මෙයා තමයි හොඳම ගුරුවරයා කියලා. එනිසා මෙයාට අධි බල වේග තියෙනවායි කියලා. එහෙම නැත්නම් මෙයා දිව්‍යඥාන්සේ විසින් තෝරගත්ත එක්කෙනෙක් කියලා. ඉතින් යනවා රැල්ල කඩාගෙන යනවා. ඉතින් ඒක නැතිකරන්ද භාවනා කරන අයට පවා භාවනාවේදී ලැබෙන අත්දැකීම් හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔය ඇතිවෙන්නේ සංඥා විපල්ලාස වලින් තමයි ඔය භාවනා කරලා කිසිවද නැහැ කියලා කියන්නේ. මිනිස්සු ඉඳපු ගමන් අනම්මනන් જાති කරන්න පටන් ගන්නවා. හැබැයි මේක දැනගෙන ගියා නම් තේරෙනවා මේ කාලේ වුණත් කය පිළිබඳව, රූපය පිළිබඳව විතරක් නෙවෙයි, වේදනා පිළිබඳව විතරක් නෙවෙයි, සංඥාව පිළිබඳවත් භාවනා කරලා ඒක කන්ෆ්‍රන්ට් කරලා ඒකට මුහුණ දීලා බේරිලා ගත කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ සිම්පල් ලිවිං හයි තින්කින් කට්ටියක්. වැඩි ඔය ක්‍යාකෝ සංගහන්න යන්නේ නැහැ. ඒකට සයිකෝපැතික් කමාවකුත් නැහැ. අනන් එහෙම ගියොත් එයාට තේරෙනවා මේක රූප වේදනා දෙකට වැඩිය හරිම සියුම වැඩ කරන්නේ. සංඥාව නිසා නැත්තම් භාවනා කරනකොට අරමුණ කෙරෙහි අපි දරන සංඥාවක් තියෙනවානේ. ආස්වාද ප්‍රසආස හෝ වම දකුණ හෝ එහෙම නැත්තම් පිම්බි මැකිලිම ගැන හෝ නැත්තම් ඔය කියන සමසතරිස් කර්මස්ථාන ඒ වගේ සංඥා විපල්ලාසයක් සිද්ධ වෙනවා. මේ බලන්නේ අරමුණේ විස්තරයක් සිද්ධ වෙනවා. පරිණාමයක් සිද්ධ වෙනවා. රූපාන්තරණයක් සිද්ධ වෙනවා. ඒක කවදාකවත් යෝගාවචරය හිතන යෝගාවචරයේ සක්කාය දිට්ඨියට පොහොර වැටෙන සක්කාය දිට්ඨ පදනම් දෙන සුළු ඒවා නෙවෙයි. ඉතින් එතකොට භාවනා කරන එක නා තමන්ගෙම පල්ගි හපා ගන්නවා වගේ තීරණ පටන් අර ගන්න ගැතියක් තියෙනවා. ඉතින් ඒකට උපදෙස් දෙන්න යනකොට බේරුම් කරගන්න පුළුවන් ක්‍රම තියෙන්නේ කල්යම් මිත්‍ර ආශ්‍රයත් යොන්සුමස්කාරයත් ප්‍රතිરૂපදේශ වාසයත් පෙරකල පිනක්. ඒ හතරට කියන්නේ ධම්මචක්ක කියලා. ඒව දැන් ඉති වෙනස් කරන්න තමයි. වෙනස් කරන්න පුළුවන් දේ තමයි කල්යාණ මිත්‍යාස. ඒකෝට පේනවා කල්යාණ මිත්‍යා ඒ භවනා කරන්නේ ආවල් දෙයට කියලා කාටවත් අල්ලන්න බෑ. අනික් අයට වැඩිය මෙයා භවනා කරනවා. මොන දේ ලබා ගන්නද කියලා බැලුවොත් කොච්චර වැරදුනත් කොච්චර පෙරදුනත් අතාරින්නෙත් නැහැ. ඉතින් ඒ විදිහට කළා තමයි මේ සංඥාව අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි තේරෙන්නේ මේ සංඥාව පැටළුනොත් අනිවාර්යයෙන්ම අපි සංස්කරණය කරනවා. අපි අනිවාර්යයෙන්ම අපි ජජ්මන්ටල් වෙනවා. අනිවාර්යයෙන්ම අපි ඒකට ඒක හැඩගස්සන්න හදනවා. ආලවට්ටම් කරන්න හදනවා. සංඥාවේ මේ ඔබ හැදුවත් එකයි යෝග නැතත් එකයි කියනකොට හිතෙන්නේ එයාලගේ නිර්මාණශීලීත්වයක් නැති වෙනවා වගේ. එයාලගේ ප්‍රොඩක්ටිවිටි එක නැති වෙනවා වගේ. ඉතින් මේ ප්‍රශ්න ටික අද වෙස්ටර්න් ඔය මයින්ඩ්ෆුල්නස් සර්කල්ස් වල සාකච්ඡා කරනවා. කොහොමද මේක වෙන්නේ කොහොමද මේක කොමියුනිස්ට්කට බලපාන්නේ කොහොමද මේක ඉන්ඩිවිඩුවලි බලපාන්නේ කොහොමද මේක සමථ විපස්සනා සමථ යෝගාචරයට බලපාන්නේ කොහොමද විපස්සනා යෝගාචරයට බලපාන්නේ කියන එක ඉස්සෙට වැඩිය හොඳට ටිකක් ඩයලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා බලන්න පුළුවන් එක එකන එක එක මත ප්‍රකාශ කරනවා සංස්කරණය කරනවායි කියලා කියන්නේ මේ තියෙන දේ මොකද නෑ මේක පොඩ්ඩක් හදන්න ඕනේ එහෙම නැත්නම් මේ බත් එක්ක කන්න බෑ ලුණු පොඩ්ඩක් දාන්න. ලුණු කියන්නේ ඉච්චර ගානක් හැදියා නෙවෙයි. ඔක්කොම හරි මේ ලුණු පොඩ්ඩක් දාන්න බෑ. මේ රතු ලුණු බික. මිරිස් කරලා බදලා දෙන්න බෑ. එහෙම නැත්නම් මොනවා හරි පොඩ්ඩක් දාන්න ඕන. ඉතින් ඔය පින්න බෑ යනකොට අපිට ඕක කියන්න බෑ. මේක හොඳයි මට මේ ලුණු කටලා ලුණු ගෙඩියක් නැත්නම් රතු මිරිස් කරලා බදලා දෙන්න කියලා. අපි ඔය චමටියක් කරුවා මහලු පළම ඉන්න කාලේ ඉවර කියන්නේ රතුරු නෝට් කියන රුචි ගෙඩි. රුචි ගෙඩි කාගෙන ගෙඩි තියාගෙන මොකද එක ඔක්කොම එක හැංගිනේ උයන්. ඉතින් හම්මෝ වෙනවා වගේ නෑ ඉතින් රතුරු නෝට් ඉල්ල මාර්තු විල්ල නෑ රුචි ගෙඩි කියලා. එහෙම නැත්නම් රුචි කරල් කියලා මිරිස් දැල්ලා කියනවා. ඕවර කරලා තමයි කන්න කවට ගන්න. ඉතින් ඒ විදිහට මේ දෙන දේ ඒ විදිහට බාර ගන්න නැතුව මේක පොඩි සංස්කරණයක් කරන වැඩි ලොකු දෙයක් இல்லන්නේ නැහැ. පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න බැරිද කියලා අහනවා. දැන් අපි වැටකුළු කපනකොට වැටකුළු නාරදී අයින් කරනවානේ. ඒකල නාරදී වෙනම මැල්ලුමක් හදනවානේ. දෙකම කනවානේ. දැන් නෑ නෑ ඔයගොල්ලෝ මේ වැටකුළු කනවානේ කියලා. මම දැන් දන්න දෙයක් තමයි මම මේ කියන්නේ. ඉස්සෙල්ලා වැටකුළු දිගේ ධාරි අයින් කරනවා. අයින් කළා මදේ උයලා කාලා ධාරි වෙනම කනවා. ඒක පාන් ගෙඩිය ක්‍රස්ට් එක අයින් කළා බටර් ගාලා කාලා ක්‍රස්ටිකෙන් වෙන මේ මොනවද කියන්නේ ඒවට කියන්නේ මේ ඔය පැටිසෙන් බදිනකොට කටලසේ මාන බටර් දාන්නේ කුඩු ඉස්සෙල්ලා පොත් අයින් කරනවා ඊට පස්සේ පොත්තේ මේ දෙයක් හදාගන්නවා. දැන් කේලියේදී කරන පොත් අයින් කරලා කඩේට ගිහලා බනනා ෆයිබර් වෙනම ඉල්ලගෙන කනවා. ඇපල් ගෙඩිය ගන්නකොට ඇපල් ගෙඩිය පොත් අයින් කළා. ඒ ඇපල් ෆයිබර් කියලා තව එකක් හදාගන්නවා. උන් වඩන්නේ නැහැනේ ඇපල් ෆයිබර්. සත්තු කනකොට බලන්න කවදාකවත් නැහැනේ ඉස්සෙල්ල ෆයිබර් එක කාලනේ පටන් අරගන්නේ. සතෙක් ගෙඩියක් කනකොට බලන්න උන් ඔය පොත් අයින් කියලා කතාවක් නැහැනේ. උන්ක කාලා තමයි පටන් අරගන්නේ. මනුස්සයා මේ හැම එකම සංස්කරණය කරන්න ගිහිල්ලා man made food කිව්ව ජංක්ම තමයි. ජංක් ෆුඩ් නෑ අරක නෑ කියන්නේ කරන්න බෑ. මොකද ඒ තරම්ම මේ මේ උයාගෙන කන්න පටන් ගත්තට පස්සේ නැති ලෙඩක් නෑනේ මේකේ. කැලීන වල්ලලියෝ උගේ කැම ටික කන්න දවසට 70ම 20ක්වත් ඇවිදිනවා. දැන් ගාලක වැදලා ඉන්න එක. ටික දවසක් ගිය ගමන් කියන උට ඩයබටිස් කියලා. කේලිඩියස්සට මේ මොනවද මෙට්ෆෝමින් දාලා ගිල්ලනවා උට. එකක් බැඳලා ඒක තැනක තියන්නේ. හරක් ඔක්කොම ගාල් කරලා උන් ඇති කරනවා උන්ගේ කුරවල පුදුමාකාර විකෘති ඇති වෙනවා. ඒතර කුර සාමුව රෝග ඇති වෙනවා. විශාල හරක්මයි ඉන්නේ එක තැනක කියලා මේ මානවයා කියන සතා අත තිබ්බොත් ගෝරි ගොඩයි. නෝවේ වල අක්ෂර ගණන් මොහොත වෙන් කළ දීලා තියෙනවා ඒක ඇතුලේ මාළු වවාගෙන කර්ම මොකද ඒ තරම මාළු බිස්නස් එක දියුනේ දැන් වෙලා තියෙන්නේ උන්ට කණ්ඩ දීලා මාළු කනවට වැඩිය දීලා ඒව මොහොතපතලේ තැම්පත් වෙලා ඒව නරක් වෙලා ඒකෙන් මේ මීතෙන් ගෑස් එක එනවා මාළුන්ට ලෙඩ හැදේ දැන් මාළු දොස්තරලා ඉන්නවා දැන් ඉස්සර අපි අහලා තිබුණාද නිකන්වත් මහා මොහොතේ නිකන් ලෙඩ වෙච්ච මාළුවෙක් ඉන්නවයි කියලා දැන් බල්ලා කැලේ බල්ලන්ට වෙටරනරි සර්ජන්ස් නැහැනේ. ගමේ හැදෙන බල්ලෝ බලන්න. අර ඒක මිනිස්සෙක් කියනවා බල්ලෙක් හැදුවලු ඒකගේ ඩයබටිස් ඇවිල්ලා. පස්සේ දත් හැලෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඌ දත් පිට කරන්න ගියාම මම අපේ දත් බේස් එකක් පවුමයි නම් ඒ බල්ලගේ දත් බේස් එක පවුම් 3යිලු. හැමදාම උදේට බල්ලගේ දත් වඳින්න ඕනේ. මේ මිනිස්සයා කියන අපි ගමේ බහිය ස්වාමීන් වහන්සේ මේ එංගලන්තේ ඇවිල්ලා බල්ලද මහත්තයා මමද මහත්තයා කියලා ෂුවර් නැති තරම කියන්නේ. මානවයා කියන සතා මොනම මගුලකට අත තිබ්බොත් අවුලයි. ඒකයි බුදුහාමර කියන්නේ කැලේට ආපහු ඵලයන්. ගහක්මුලට ආපහු ඵලයන්. ශූන්‍යාගාරට ඵලයන්. කියලා තියෙන හැටියට හැඩ ගියන් කියලා. මේ රජපැටියෙකුටත් පුළුවන් නම් සිද්ධාර්ථ කුමාරට රජවෙන් හිටපු කෙනෙකුට පුළුවන් නම් ඉතින් අනික් කටට ආයේ වෙනම කරන්න දෙයක් නැත්තේ නෑනේ. නමුත් ඒ වගේ දේවල් අපිට පේන්නේ අපේ අද තියෙන ජීවන රටාවේ එහෙම නැත්නම් අපි කියන මේ සම්මා ආජීවයේ මා විශාල වෙනස්කම් වශයෙන් ඕවා කියන්නේ නැතුව බණ කියන්න බැරි කියලා හිත අහනවා සමහරවිට. මේ කෙලින් යන්න පුළුවන් පාරක් කියන්නේ ඔබ හන්දේ වැල්වටාන ඔක්කොම පටලවා ගත්තට පස්සේ අහගෙන හිටපු ඔළුවත් මඤ්ඤම් වෙලා යනවා. මේ සංස්කාර ගැන කතා. ඉතින් මේ අද කතාවේ තියෙන සබ්බ ලෝකයේ අනබිරත සංඥා. ඉතින් ඒක කියනකොට ඒ සබ්බ ලෝකයේ අනපිරත සංඥා කිව්වහම ටිකක් බරපතල වචනයක් මේක දිගට නමුත් අපි ගිරිමානන්ද සූත්‍රය කියවනවා නම් ඒකට දස සංඥා සූත්‍රය කියනවා යේ සබ්බ ලෝකයේ අනපිරත සංඥා කියලා බුදුහාමරෝ උද්දේශ නිर्देश දීලා ප්‍රතිනිर्देश කරනවා ප්‍රතිනිදේශයද විස්තරේ මේ ලෝකයේ උපය උපාදාන චේතස අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා මේ අනබිරත සංඥා කියන එක පොඩි පොඩි පොඩි පොඩි පොඩි පොඩි කැලියට ඇල්ලලා පෙන්වනවා ඒ කියනවා උපේති උපාදීයති උපේති කියලා කියන්නේ අපි දෙයකට ලං වෙනවා අපිට ගොඩාක් කැම්මේස ගොඩාක් හැම જાති දෙනකොට අපි එකකටනේ අත දාන්නේ. පච්චික වේදනා රුචි ව්‍යංජනයකට අත දානවා. උපේති. උපාදී ඊට පස්සේ ඒක ස්කූප් කරලා අර ගන්නවා. තියෙන ඔක්කොම විතර කන්න බෑනේ. අපි තියෙන රුචි අරුචිකා. ඒක අනුව ලබා ගන්න. ඒ වගේ සෙනගක් ඔක්කොම ඉන්නවා අපි එක්කෙනෙකුට රීච් කරනවා. ඉතින් එයත් එක්ක යාලුකමක් හදා ගන්න හදනවා. උපේ උපාදාන. චේතසා. එයාගෙන හැඟීමක්. හිත පහල කර ගන්න. අපි කියන්නේ කොල්ලෙක් කෙල්ලෙක් පිළිබඳව හිත පහල කිරීම කියන්නේ පිළිබඳ සිත කියලානේ කියන්නේ. එයාට පිළිබඳ සිත පහල වෙලා. මේ ගොඩාක් කෙල්ලෝ ඉන්නවා දැන් විවිධක අලුත් බැච් එකේ නෝට අපි ඉතින් නැව බලන්න යනවා. පිළ තෝරනවා. බඩු බඩු තෝරනවා. ඊට පස්සේ කියනවා මචං මේමයි වැඩේ අරක නම් මේමයි මට හරි ආසයි අනේ මට සපෝට් එකක් දීපන් කාට හරි එක දාගන්න දෙන්නත් එපා මට ඇවිල්ලා පොඩ්ඩක් බීඩියක් ගහලා ෂේප් කරලා මට මේක හරි ගස්ලා දීපන් කියලා අම්මට අප්පට කියන්න බෑනේ ඕක ඒ ඒ ඒ පිළිබඳ ඒ හිත පහළ වීම එයාගේ දෝෂෙකුත් නෙවෙයි ඒක කර්මානුකූප සිදුවෙන දෙයක් ඔක්කොම තිබුණාට හැම දෙයකම අපිට එහෙම අහවල් දෙය කියලා ඇදලා යන ගතියක් නැහැ ඒක ගෙනාවු ජම්මාන්තර ගති. ඒක නිසා ඒකට ඒක වළක්වන්න අපිට බෑ. අනිත් එක වළක්වන්න යනවනම් ඒකට උට කියන තපස් රකින්න හදනවා පිස්සු කෙලින්න හදනවා උඹ බලයන් කැලේට උඹට වැඩක් නැහැ යුනිවර්සිටි ගිහිල්ලා වැඩක් නැහැ බඩු බල්ල වැඩක් නැහැ නැව් බල්ල වැඩක් නැහැ බලයන් පැත්තකට කියලා නොදන්නව නෙවෙයි නමුත් මේ ඇදලා ගියාට පස්සේ කාණ්ඩම් කැලලම යකඩෙට උපේ උපාදාන චේතසා එසේ අදිත්‍යණයක් ගන්න අධිඨාන කියලා කියන්නේ මම මයි ළඟට මම මෙයා මගේ කරනවා මම එයාගේ කරගන්නවා ඒ මේ ඔය දෑත මට දෙන්න මගේ දෑත වැඩ දෙන්නම් කියලා. එහා පැත්ත ඕක කැමතිත් නැද්ද දන්නේ නැහැ. ඉතින් අපේ එකේ ඒ වගේ පොඩ්ඩක් ඉතින් ඒ පිළිබඳ හිත පහළ වෙලා බවම අපිට තේරුණා. තේරුණාට පස්සේ <clears throat> ඒ කියන කැලණමගේ තාත්තා නැති වුණා. ඉතින් මං කිව්වා ඵලයන් ෆියුනරල් එකද කියලා. අම්මා බොහොම කැමැත්තෙන් ෆියුනල් එකට ගියා අපිට යන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඉතින් ගියාට පස්සේ උට කතන්දරයක් කිව්වා. බුගියේගේ වැඩේ 150 සාර්ථකයි කියලා. ඒ මොකද ඌ 100 100ක්ම කැමති කෙල්ල බින්දුවක්වත් කැමති නැහැ. ඒ නිසා 50ක් 100 සාර්ථකයි. ඌ තමයි මේ අදිෂ්ඨාන කෙරුවට පස්සේ ඒ කඩාගෙන යන ඉතින් පෙර දිනෙම තියෙනවනේ ඔය කෙල්ලෙක් දාගන්න ක්‍රම මොකද්ද අර මොන මෙතඩ් එකද කියලා කියන්නේ? වර්ණ පාර්ලිමේන්ත දෙක තවත් එකක් තියෙනවා. වර්ණ පාර්ලිමේන්ත දෙක තමයි ඇවිල්ලා අන්තිමට ලොකු ගවර්න්මන්ට් එක ඇඩ්වයිසර් කෙනෙක් වුණා පාවතපත් වුණා වර්ණ පාල ඒ වර්ණ පාල සිස්ටම් දානවා. ඉතින් වෙනම අධ්‍යාපන පාඨමාලා දින විශ්වවිද්‍යාල ඔයගොල්ලෝ දන්නේ නැතිවා. ඒක දන්නවත් ඇති මම ඒක බණ කියනට hina වෙන්නේ ඒකනේ තේරෙන්නේ ඒකනේ. ඉතින් ඒකට අදිෂ්ඨාන. ඊට පස්සේ අභිනිවේෂණය කරනවා. අපි ගෙට රින්ගනවා. උපයේ උපාදාන චේතස අදිඨාන අභිනිවේෂ අනුසය කියලා කියන බුදියගන්න. ඒ අදි අනුසය ආස අනුසය කියන ධර්ම කියලා කියන්නේ අපි මේ මනහප දෙයට හුඟක් ෆයිට් එකක් දීලා බොහෝ දෙනෙක් ෆයිට් කරනවානේ. දීලා තෝරාගෙන ඒකට ගිවිස රිංගගෙන පැත්තට වැටුණාට පස්සේ ඉතින් උන්දට ආයෙත් ගැලවුමක් කොහොමඩක්වත් නැහැ. ඉතින් මම මේව කියන එක හොඳ නැහැ. මං කියනවා හැබැයි. ඒක වෙලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවනේ තියෙන්නේ. ඉතින් මේ සිස්ටම් මුළු පද්ධතියම කියන්නේ සංස්කරණය කියලා. ඒ පද්ධතියේම ආරම්භක අඩුම ශේෂය තමයි අර විඥාන විසින් ඇති කරලා දෙන මේ දෙකට දෙපළු කරලා දෙන එකේ මේක මනාපයි මේක මනාපයි මේක හරි මේක වැරදි මේක ධර්මිකයි මේක අධර්මිකයි මේක යුතු මේක අයුතු කියලා පුදුමාකාර ස්ප්ලිට් එකක්. ඒක නැත්තම් අපිට කවදාකවත් බලපු දෙයක් පේන්නේ නැහැ. යම් දෙයක ඒ වගේ හියතසකක් නැත්තම් යම් දෙයක කිසි කැවෙන දෙයක් නැත්තම් යම් දෙයක කුප්පණ දෙයක් නැත්තම් ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ දේ වෙනකොටම මේ මෙච්චර දේවල් තියේදී මගේ හිත දැන් මෙතෙන්ද ගියා. එතන මේකට වෛර කරා. මෙන්න මේ දේ දැක ගන්න පුළුවන් නම් ඒකෙදි සාමාන්‍ය සතිය වෙන්න බෑ. සතිය තියෙන choiceless awareness කොයි දෙයක් බලනවා සම්පජඤ්ඤය තමයි ඇවිල්ලා clear comprehension එකක් ඇති කරලා දෙනවා. ඔබ මේ දේවල් දිහා සමස්ත බලන්න ගියට ඔබ මේ පැත්තට වැඩි ආකර්ෂණයක් තියෙනවා. මේ පැත්තට විකර්ෂණයක් තියෙනවා. ඒක හරියට යකඩ කැලුකුයි කාන්දම් කැලුකුයි වගේ. යකඩ කැල තිබ්බොත් ඒකට ආකර්ෂණ විකර්ෂණ නැහැ නේ මොකද කාන්දම් කැල හැම වෙලාවෙම උතුරු පැත්තට ඇදෙනවා. ඒ වගේම කාන්දම් කැලක උත්තර ධ්‍රවයේ කාන්දම් කැල අනික කාන්දම් කැලක උත්තර ධ්‍රවයේත් එක විකර්ෂණයක් ඇති වෙනවා. යකඩේ නැහැ. ඉතින් යකඩ කියන්නේ නිකන් භාවනා නොකරන මනුස්සයා. කාණ්ඩම කියන්නේ භාවනා කරලා දිශානතියක් ඇති කරගත්ත මනුස්සයා. කියන ගොඩක් භාවනා කරලා තමයි මේ යකඩ කැල්ල කාණ්ඩම් වෙන්නේ. උනාට පස්සේ ඒක පේනවා ගිය සංසාර වලින් ගෙනාපු මේ මනාපමනාප දෙක ඉතාම සියුම් වැඩ කරනවා අඩු ගානේ හීනෙත් වැඩ කරනවා. මේ එළිය සමාජය විතරක් නෙවෙයි. ඒ වගේම මේ ජනයා කෙරේ කුලයා කෙරේ බැඳිලා ඉන්නකොටත් ඒක පේනවා. තමන් තනියම භාවනා කරනකොටත් පේනවා. ඉතින් ඒක නිසා අපි සර්වඥාන්ස අපිට දීලා තියෙන්නේ ආස්වාද ප්‍රසවාසය ගත්තොත් මනාපමනාප ඇති නොවන උදාසීන අරමුණක්. දෙක ඒ අරමුණ ස්වයන් සිද්ධයි. සදාචලයක්. හැමදාම හුස්ම එනවා යනවා එනවා යනවා එනවා යනවා. ඉතින් මේක දිහාම බලනින්න ගියාම අර සංස්කාරවලට කරන දෙයක් නැහැනේ. හුස්ම කියන එක අනිච්ඡානක පේශින් ගිනුත් උච්ඡා ඉච්ඡානක පේශින් ගිනුත් කොහොමද සිද්ධ වෙන්නේ? ඉතින් මුගක් වෙලාවට කට්ටිය අයික්මන්ට් භාවනා කරලා නිවන් දකින්න ඕන නිසා හයියෙන් හුස්ම ගන්න. හිතාමත හුස්ම ගන්න ඒක වළක්වන්න බෑ. කියන ඒක නෙවෙයි අදහස් කරන්නේ මේ හුස්ම කියන ජීවිතේ පවත් ගන්න ඕනේ අඩුම ලංසුව. පණ ඇති කයක් නාදසු කරන්නේ අඩුම ලංසුව. ඒකට කාය සංස්කාර කියන ඔක දිහා බලාගෙන ඉන්න ඒකට වෙන්න ඇරලා. හරියට මොහොතයිනට ගිහිල්ලා මේ රැල්ල නගිනවා රැල්ල බහිනවා වඩ දිනනවා බාධි එනවා සුනාමි එනවා ඒක දිහා බලාගෙන ඉන්න කියනවා. තෙමා ගන්න එපා. ගඟ අයිනට ගිහිල්ලා බලාගෙන ඉන්න ගඟ ගලනවා කකුල දාන්න එපා. දැම්මොත් ගඟ කැළඹෙනවානේ. අත දාන්න එපා. වර්ධින්නේ ගඟ දිහා බලන්නේ. ඉතින් අර විඥානේ දෙන්නෙම නැහැ. එයාට කියන්නේ මෙතන මට යමක් කරන්න දෙයක් ඇති මම දැන් මොකද කරන්න ඕන? ගහන හොඳට යනකොට අනිවාර්යයෙන් මේක අහනවා. හරි සාන්ත මේ දැන් නම් මෙහෙමයි මම දැන් මොකද කරන්න ඕන? එයාට නිකන් ඉන්න බැරි ගතියක් තියෙනවා. ඒක සාමාන්‍ය කාම ලෝකෙදී පේන්නේ නැහැ. මොකද කාම ලෝකෙ දේවල් හරි හරි විචිතුරුයිනේ විචිත්‍රයිනේ. නමුත් ඒව ටික සම්මනේ වෙනකොට පේනවා ඇතුලේ මොකද්දෝ නිකන් මේ මෙහෙයුමක් තියෙනවා. එළවමක් තියෙනවා. ඒක පේන්නේ විඥානය කරන දෙයක් විදිහට. පේන්නේ මට මොනවද කරන්න හිතන ගතිය. එවන තමයි සංස්කරණය කරන්න තියෙන ගතිය. ඉතින් මේ සංස්කරණය කරන්න තියෙන ගතිය වළක්වන්න ගියොත් ඒක සිව්සයිඩල් වෙනවා. ඒක සීදීනසා ගැනීමකට නැත්නම් ස්වයං ප්‍රතික්ෂේපයකට යනවා. එහෙම නෙමෙයි මෙහෙම ගතියක් තියෙනවා කියලා අල්ලන එක. අන්න ඒක දැනගන්න එක තමයි දැනගත්තට පස්සේ පේනවා මේ මම නාස්ලනුවක් දාගත්ත මීහරකෙක් වගේ නාස්ලනුව ඇදෙන දිහාවට යනවා. කරන්න බෑ වෙන කරන්න දෙයක් නෑ. බන්නකොට අනිත් ඔක්කොමත් ඒ වගේ. ඉතින් මෙයාට තේරෙනවා මගේ වැඩේ නැතියක් තියෙනවා කියලා. දිශා නැතියක් තියෙනවා කියලා. මට තොගයක් මෙහෙම දිහා බලනකොටම බලන දේ අතර මට මේක හරි මේක වැරදි. ඒ බැරි හරි වැරදි කියනවා බලනවත් එකම හරි 30ට නැතියක් ඇති වෙනවා. එහෙනම් කාන්දන් කැලේ පැත්තට අදිනවා වගේ. මේක අල්ලන්න බැරි නෑ. මේක අල්ලන්න බැරි නෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ගොරෝසු ආනාපානෙත් එක්ක වැඩ කර කර ඉන්නකොට නැත්නම් ගොරෝසු පිම්බීම හැකිලිමත් එක්ක වැඩ කර ඉන්නකොට ඒ පිම්බීම හැකිලිමේ තියෙන අර සිද්ධි බහුල ගතිය ඩ්‍රමැටික් නේචර් එක හිමීට අඩු වෙන්න පටන් ගත්තට පස්සේ අපිට මේ බාහිරේ තියෙන සද්දත් පින්දට වැඩිය ඇහෙනවා වාගේ. වේදනත් දෙන්නට වැඩිය දැනෙනවා. ඉඳගෙන සිටියන් ටිකක් කළා දැන් හිතවිලිත් එනවා වගේ. එතකොට මේ අර ආනාපානේ තිබියදී මේ හිත ආනාපාන තිබියදී කියන්නේ මේ නික්ලේශිව තිබුණ හිත මේ කෙලෙස් වලට ඇදලා යන හැටි. ඒ කිසි කෙනෙක් කියන්නේ නැහැ මම කෙරුවයි කියලා ඒක වෙන දෙයක් නේ. ඒක මේ මනමේ කුමාරයා තමයි බැන්දේ. තරහද මිනිහා. මම මේ කුමාරිය අතර කඩුව දීලා තමයි ෆයිට් එක යන්නේ. දැන් මනමේ කුමාරගේ හිත වෙදලා තියෙන්නේ රජ කුමාරයා කෙරේ නෙමෙයි මස්සද්ද කෙරේ. ඒක කුමාරයා දන්නේ මොකෝ සතිය වඩලත් නැහැ විපස්සනා කරලත් නැහැ. එහෙම නැත්නම් ඉස්සලා මනමේ කුමාරගේ බෙල්ල කපලා තමයි සතර පටන් ගන්න ඕන. සංඝහල අද ඇත අඩාන්දුරේ. අපි දෙදෙනා අපෙන් පිළිසඳරේ. අන්න බලන්න මනමේ කුමරිය කඩුව දෙනවා මස්සද්දට. ඔච්චර තමයි ඒකට හේතුව මනේ කුමාරගේ හිතයට තියෙනවා මේ ලස්සන ශිල්ප දාගෙන හිටියට මේ මිනිස්සයාට වැඩිය මස්සද්දට කැමතියි. ඉතින් කියන්නේ හිට නාඩගමේ මම රජාට අඳිනවා අජාසත්ත නාමයෙන් ඕම් බලාපන් ගමේ මංගතුන් මට පෙන් බඳිනවා මං කියන්නේ බොරුන මොකද තාත්තා මරලා දීදු මුර්ගයා ඌට කැමති. ওই වගේම තමයි පිරිමි හිතක්. ඒක බලනකොට ඒ සාධාරණ ඉස්සුම් සාධාරණ කරන්නේ එහෙම නැත්නම් ජස්ටිෆයි කරන්නේ එහෙම නැත්නම් ඒක සාධාරණීකරණය කරන්නේ උගේම නීති පද්ධතියකට රෝමන් කැතලික් නීතියටත් බුද්ධිස්ට් ස්පුරුදන්සත් ගන්නෑ. ඌ ඒක සාධාරණීකරණය කරනවා. ඉතින් ඒක තමයි අපි ලව් කරනවා, ප්‍රේම කතා ලියනවා, එක එකකට කතා කියනවා කියන්නේ අපේ අගයන් ආඩම්බරය අරුවටත් කියලා කියන ඔබට තේරෙනවනේ බං මං කරපු දේ සාධාරණයි කියලා මේ මේ මචං මේ මේ මචං මේ මේ මේ මේ මේ මේ මේ කියනවා ඒකට දැනගන්න ඕනේ මම මේ කේල් ගහ ගන්න දෙයක් පොල් ගහ ගන්න දෙයක් කියලා. ඉතින් ඕක භාවනායේදී අහුවෙච්ච නැති එක්කෙනෙක්වත් නැහැ නේ මෙතන. අල්ලන්න බෑ කියලා කියන්නත් බෑනේ. මොකද ඒ තරම් හරි ප්‍රසිද්ධයි. ඒක ඕන තරම් ජන කතාවල ජාතක කතාවල පේන්න තියෙනවා. මම මේ කතාව තමයි ගොඩක් ප්‍රසිද්ධ දේ. ඉතින් මෙන්න මේක දැකලා ඇත්තටම ඔය මන්නේ මේ නාඩගම් පෙන්වන අපි ගම්වල එහෙම ඉස්ස ඇත්තටම කරන්නේ මේ ශිල්ප දක්වලා මනමේ කුමාරයා වැද්දාව බිම දාගන්නවා. ඒ කඩුව දෙන්නේ මේක මේ කඩුවක් අතේ තියන ආයුධයක් නැති වැද්දෙක් එක ගහ ගන්න එක හරි නෑනේ. ද්වන්ද සටනකට දෙන්නේ ගහ බිම දාගන්නවා. බිම දාගෙන බෙල්ල හිර කරගෙන දියන් කඩුව මුගේ කුලල කපන්නට කියලා ඉල්ලනකොට මනමේ කුමාරි මෝඩි වගේ කොපොදි කරනවා. එතෙන්දි තමයි මනමේ කුමාරට තේරෙන්නේ යකෝ මෙහෙම ගෑණියක්ද බැන්ද කියනකොටම දැන් අනිත් පැත්ත දා ගන්නවා. මනමේ කුමාරට ටක් ගාලා කඩුව දෙනවා අතට. වැඩි ඉවරයි. ඒක තමයි අපි මේ භාවනා කරනකොට මේ uppannānaṁ pāpakānaṁ akusalaānaṁ dhammānaṁ pahānāය කියන එක තමයි සත්‍ය කියන්නේ. නෑ අනුපන්නන පාපකරණ නූපන් අකුසල නොපදෙන මිස ඊගාචිත්තක්ෂණේ සති ඊගාචිත්තක්ෂණේ සති ඊගාචිත්තක්ෂණේ සති තෝම චිත්තක්ෂණ කීපයක් යනකොට අර නූපන් අකුසල් පිළිබඳව අපිරියාවක් ඇති වෙනවා ඒ නික්‍රේෂී භාවය පිළිබඳ එපා වීමක් ඇති වෙනවා ඒක තමයි ඕනකමක් ඇති වීමට රතිය කියලා කියන්නේ නමුත් එකම දේ නික්ලේශී වුණත් මේ විදිහට එනකොට අනබිරතියක් ඇති වෙනවා. එතකොටම වතේ ඉන්න මොකක් හරි ඉදිරිපත් වෙනවා. ඒවා එකක් කළොත් තිබ්බා. මොකද දැන් තමයි ඒවා එකක් ඉදිරිපත් වෙන්නේ. ඉදිරිපත් වෙනකොට මේ හිතේ මේ නැතිය මේ හිතේ මෙහාට යන්නේකේ සාධාරණයක් අසාධාරණයක් විනිශ්චය කරන්න නඩුත්තුගේ බඩුත්තුගේ කේස් එකක් තුගේ. ඉතින් ඒක නිසා එතන සාධාරණයක් ඉෂ්ට වෙල් කියලා කියන්න බෑ. ඒ කියන්නේ පූර්ව නිගමනයේ පූර්ව සූදානම් සැලකින් ගියේ නැත්නම් අනිත් එක අනිකුත් තැන් වලින් එන කෙලෙසුත් මත කරන හිතේ නැත්නම් යාට තේරෙන්නේ කොහොමද මේ නෝපන්න අකුසල් සහිත ගත කරන මේ චිත්ත ප්‍රවෘත්තිය පාරට හිත මේ කෙලෙස් සහිත තැනකට යන්නේ ඇත්තටම කියනවා නම් ඇත්තටම කියනවා නම් හිත පිට ගියත් කෙලෙස් වෙන්නේ නැහැ අර හිත පිට ගියයි කියලා පශ්චාත්තාවයක් එනවනේ ඒක තමයි කෙලෙස් ඒක නැත්තම් ඒ වෙලාවේ අපිට තියෙන අරමුණත් වර්තමානෙමයි අස්පනා පිටමයි ගොරෝසුමයි. ඒක කෙලස් වෙන්න බෑ. ඒක දැනගන්න නම් මේ දැන් හිත තියෙන්න ඕනේ මෙතන නමුත් නෑ. මම ඉන්නේ ආවල් තැන කියලා කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක ගියාට පස්සේ අපි මේ සාන්තුරෙක් වෙන්න පටන් ගන්නවා. ඕ බලන්න අප්පා මගේ හිතේ ඇති මෙච්චර කෙරුවත් මගේ හිත පිට ගියානේ කියලා තමයි පශ්චාත්තාපය තමයි කෙලෙස් කියන්නේ. එහෙම නැත්නම් පදුත්ත මනස කියලා කියනවා. ඉතින් කමඨහං සුද්ධවන්න පුළුවන් තරම් කියලා දෙනවා හිත පිට යන එක ස්වභාවිකයි. ඒක උඹේ දෝෂයක් නෙවෙයි. ඒක මානවයාගේ දෝෂයක් මිස පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. මේක හිත පිට ගියාට ඒ ගණන් ගන්න නැතුව අපි පුළුවන් නම් ආපහු අර නික්ලේශීතන්ද හිත ගේන්න. ඇත්තටම බැලුවොත් මොනම බාධාවක්වත් නැහැ නැවත අරමුණට ගන්න. ගන්න පුළුවන් අත්දැකීම් හිතෙනවා. ඒක තමයි මනුස්සයර තියෙන resilience. when an adverse situation and becoming situation happen, how quickly you can bring back the mind to the uh, original position. ඒකට ඒකට බාධා වෙන්නේ නැහැ පිට පිට ගියයි කියලා. හැබැයි ඒකට පුදුමාකාර සම්පජඤ්ඤයක් අවශ්‍යයි. පුදුමාකාර ඥානයක් අවශ්‍යයි. ඥානේ වටිනාකම තමයි මේ හිත පිට ගියේ නැති වෙලාවේ හිත පිට ගියේ නැහැ කියලා දැනගන්න ඥානෙට වඩා විපස්සනා ඥානයක් අවශ්‍යයි. හිත පිට ගියා මම දැන් ඉන්නේ හිත පිට ගියයි කියලා දැනගන්න ඥානය. ඒ කියන්නේ නික්ලේශී බව දැනගන්නවට වැඩිය කෙලෙසේ දැනගන්න ඥානය ඉතාමත්ම විචිත්‍රයි. ඉතාමත්ම කුසලතාවකින් යුක්තයි. හරිම රැඩිකල්. ඉතින් මේක මනසට ශික්ෂාවක් විදිහට තමයි දාන්න ඕනේ. මොකද ඒ තරම් පරදිනවා මේකේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේකට කනගාටු නොවි හිටියොත් එයාට ආපහු ඕන කරමුට ගන්න පුළුවන්. නැත්තම් ඒ මේ කෙලෙස් හරමුනේ ඉඳගෙනම මම තාම හුස්ම ගන්නව නේද කියලා බලන්න පුළුවන්. එහෙනම් හිත පිට ගියයි බව දැනගෙනම මම දැන් ඇවිදිනවා නම් ඇවිදීම හිත වෙනවනේ දිගටම. ඒතර කවුද ඇවිදින්නේ? කවුද මේ පිට ගියේක බලන්න. දෙන්නේද? ආන්න මේක බලනකොට පේනවා මේ අපය උපාදානා චේතස අදිඨානාපි නිවේසානුසයාතේ පජහන්තෝ අන්නේ සංසිද්ධිය දැකලා මේ සංසිද්ධියේදී නතු වෙන්න එපා මේක තියා බලලා බුදුජානකසේ සඳහන් කළ තුන එක බලලා ආපහු හිත ගෙනාවත් එයාට ඒක ආංශංශ ලැබෙන්නේ මේක වාර්තා කරේ නැත්තම් දේශේති කියලා වචනයක් බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා මගේ හිත පිට ගියා තිබුණේ මේකයි මේකෙන් මේකට ගියා ගිහිල්ලා මෙච්චර වෙලාවට පස්සේ මම දැනගත්තා ඊට පස්සේ මම ආපහු හිත ගෙනල්ලා මූල කර්මස්ථානේ තිබ්බා ඒක කරලා ඇති මේ ඔක්කොම නෝ කිසි කෙනෙකුට ඒකේ කුසලතාවයේ ඒකේ වරේ ලැබෙන්නේ නැහැ මොකද හේතුව ඒගොල්ලෝ වාර්තා කරන්න දන්නේ නැහැ වාර්තා කිරීමේ ආනිසංශය කොච්චරද කියනවනම් ඊට පස්සේ හිත පිට ගියත් ගණ්ඩම ඕනේ නැහැ මට ගන්න පුළුවන් කියන හැකි සංඥා වෙනවනේ. එච්චරමයි මේ නිවන කියලා කියන්නේ. ඒක තමයි නික්ලේශී බව කියලා කියන්නේ. මම ඉන්නේ කෙලෙසකට. මට නික්ලේශී තනකුත් තියෙනවා. මට ඕන වෙලාවකට යන්න පුළුවන් මම වෙලා ගිහිල්ලා නැහැ ටෙස්ට් කරලා බලන්න ඕනේ. අන්න ඉවෙනින් දෝ ශක්තියක් මේ හිතේ තියෙනවා ඒක වෙන්නේ මේ తත්‍ර తත්‍ර අභිනන්දනය කියනවා. එනේ එන දේ ආශා කරගෙන පිටිපස්සෙන් පිටිපස්සට යනවනම් අරග කරන්න බෑ. මේක අමාරු වැටෙන්න ඕනේ. ඊට පස්සේ පරෝපදේශ රහිතව තේරුම් ගන්න ඕනේ. අපව යන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ ගියත් නැතත්. එයාට ලැබෙන මේ මේ මේ පරිණාමයේ ලැබෙන මේ අවස්ථාව එහෙම නැත්නම් මේ රූපාන්තරණය ලැබෙන මේ අවස්ථාව එහෙම නැත්නම් මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක මොනම තාලකින්වත් මේ සයන්ටිෆික් රයිටින් වලින් කියලා දෙන්න බෑ. ඒක රිස්ක් ලව කෙනෙක් වෙන්න ඕනේ. ඒක රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් තියෙන කෙනෙක් වෙන්න අනන්ත වාරයක් පරද්ද ගන්නවා. පරදිනකොට පේනවා දැන් තමයි හිත පිට යනවා කියන එක යාන්ත්‍රණය තියෙන. ඉස්සර බැලුවේ මේක ගියොත් හොඳ නැහැ, තිබුණොත් හොඳයි කියන අර ඔලොමොට්ටල අදහසේ. පූර්ව නිගමනයක. දැන් නෑ. යන්න යනවා. ගියාට පස්සේ මට ගෙන්නන්න පුළුවන්. ගියත් එකයි මට නැතත් එකයි. කියලා බලාගෙන ඉන්න පුළුවන්කම මම කියන අදිමානසික ශක්තියක් කියලා. අතිමානසික ශක්තියක්. ඉතින් ඒක අතින් සමත භාවනා විපස්සනා භාවනා වෙනස්. සමත භාවනා අනිවාර්යයෙන්ම නැවත අරමුණට ගෙනත් බැීම තමයි සදාචාරවාදියා කියන්නේ. නමුත් මෙතන එහෙම නැහැ. අල්ලන්න පුළුවන් ඕනනම් කියන ඕනනම් නැහැ. මෙන්න මේක දන්න කෙනා. මෙන්න මේක ඇටුවම් බහගත්ත කෙනා මුල් බහගත්ත කෙනාට ඕන කෙනෙක් කරන වැරද්දක් තේරුම් ගන්න පුළුවන්. ඒක මුලින් එයා මේ හිතලා කරපු වැරද්දක් නෙමෙයි මේ පුංචි දෙයකට පොඩි මනාපයක් දීලා තියෙනවා. අම්මාට මෙන්න රවුමේ ගිහිල්ලා කරකිලා එනකොට ගිල ගිල ගන්න බැරි gediyak බවට පත් වෙනවා. ඒ බුලින් කරන මේ නැතිය දෙකට බෙදලා එකට කැමති වෙන ගතිය මේ විඥානයේ තියෙන කඩප්පුලි නොකෑමන දහපතුරා ගතිය අද අපේ කුල ભેදේ වශයෙන් පේන්න තියෙනවා පංච ભેද වශයෙන් පේන්න තියෙනවා මාන්නයට බලපාන ආෝග්‍ය මැදේ යොබ්බන මැදේ උගත් මදය ආදි වශයෙන් එන විශාල වගේ තියෙන නිසා ඒක නැති කිරීමට ගන්න ශික්ෂාපද තමයි මජ්ජ පමාදත්තාන කියන පදේ ශික්ෂාපදේ. සුරාමේරේ තමයි ඒකට හේතුව වෙන්නේ මජ්ජ කියලා කියන්නේ මොකක් හරි මත් වෙලා. ඒ නිසා අපි ළඟට එන ඕනම එකක් අපි බලන්නේ පාට කන්නාඩියකින් තමයි. ඊට පස්සේ පමාදත්තානය කියලා කියන්නේ ඒකට මම මේ බාලෙක් වගේ, ඒකට මම මේ රැළිය යන බල්ලෙක් වගේ ඇදිලා යන හැටි දැක ගන්න යාට තමයි. ප්‍රමාණයට බොහොම ශීඝ්‍රයෙන් ඒ කෙලස් වැඩෙනවා. ඇති වෙනකොටම දැක්කොත් ගහ වැවෙන්න ඉස්සර නියපොත්තෙන් කඩන්න පුළුවන් මේ රිකිල. වැවුනොත් පොරෝකින්වත් කපන්න බෑ. ඒ නිසා nipping at the bud level කියලා ඒ වෙලාවේ කඩනවයි කියන එක කෙලෙස් ඇති වෙලා සුවසේවාවක් හෝ එහෙම නැත්නම් වෙදකමක් නෙමෙයි මෙතන කරන්නේ. හෙදකමම කරනවා. කෙලෙස් හැතිවීම තියෙන ප්‍රවාහයම පටන් ගන්න තැනම prevention is better than cure කියලා මේ මෑතකදී තමයි බටහිර ලෝකයේ මේ සතිය ඉස්සලා තිබ්බේ stress reduction depression එක නැති කරන්න කියලා මේක තනි කරන සුව සේවාවකට දාගෙන හිටියේ. දැන් emotional intelligence emotional literacy අරගෙන මේ දිහාවට නතු වෙනකොටම ලක්තනම ලොප් කළා දානවා. එකක් තමයි Taman එතකොට දෙද වෙලාසු වෙන්න ඕනේ නෑ. දෙද වේගන යන පාරම පේන. ඔය එතකොට විශාල අධිකාරී ශක්තියක් අපිට ලැබෙනවා. මෙන්න ලෙඩ නොවි ඉන්න පුළුවන්. ප්‍රධාන දේ හිත හදා ගන්න ඕනේ. ඉතින් අපි ඒ සටෙන් තමයි දෙක වෙන කෙනෙක් වැරද්දා කරලා අහුවෙලා ප්‍රශ්නයක් නැහැ. ඔතන හිටියනම් මටත් ওই දේ තමයි වෙන්නේ. ඒ නිසා ඒ ඇවිල්ලා අපිට කියනවනේ. එච්චරයි වටිනා දේ. එතකොට හිතනවනේ මේ කියන එකේ වටිනාකමක් තියෙනවයි කියලා පාපොච්චාරණය කියලා කියන්නේ. පාප දේශනා කරනවායි කියලා කියන්නේ. ආපති දේශනා කරනවායි කියලා කියන්නේ ඕක තමයි. බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් වැරද්දකට බැඳිලා ආයති සංවරේ සලකලා ඒක තව කෙනෙකුට හෙලි කරනවා නම් සාමාන්‍ය ගිහි ලෝකේ කියන්නේ පාපොච්චාරණය, පාප දේශනාව කියලා. එහෙම නැත්නම් භික්ෂුවකට කියලා තියෙන ආපති දේශනා කරනවා නම් ඒක තමයි සජීවී බුද්ධ ශාසනය කියලා. වැරද්ද කරලා ඒක හෙලිදරව් කරනවා. ඉතින් ඒකේ බෝධිචර්යාවතාරයේ එක චැප්ටර් එකක්ම තියෙනවා ඒ අස්සගෝස අස්සගෝස පාඨය. පොත ලියලා එයා බුදු කෙනෙක් වෙන්න අදිෂ්ඨානය ගන්න ඉස්සෙල්ලා බෝධිචිත්ත පිළිබඳ අදිෂ්ඨාන කරන්න ඉස්සෙල්ලා සමන් මෙතෙක්කල් සංසාරේ කරපු නොකරපු දන්න ඔක්කොම පව්. හෙලි කරලා කියනවා මම මේ අද ඉඳලා මම යන්න හදන්නේ මේ බෝධිචිත්තේට මට ගොඩාක් කරදරේ මට ගොඩාක් අස්වාභාවික බැනුම් ලැබේ මට ගොඩාක් අසාධාරණ දේවල් සිද්ධ වෙයි මම ඒකට හරි සතුටු වෙනවා මොකද මම අද ආරාධනා කරන සියලු කරදර වලට එන්නේ කියලා මරණ වෙලාවේ මට මොකුත් කරන්න බෑනේ. ඒ නිසා මට යනකොට කෙල ගහන කෙනෙක් මගේ මූණට කෙල ගසාවා. කුණු බාල්දියක් දාන්න හදන කෙනෙක් මගේ ඇඟට කුණු තමාවා. මම ඒ කෙනාට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ මායේ කර්ම ටික ගෙවෙනවනේ. ඒ ඒ ඒ රචනය නියතමානිකමේ අන්තිම කෙලවර. දැන් අපිට අර නැතිය කියන එක නට එහෙම කරන්න බෑ. මට මේ මේ සුසුකම් කියනවා මම මෙහෙම මෙහෙම කෙනෙක් මට මෙහෙම වෙන්න ඕන. ඉතින් ඒකනේ අද පොඩි දරුවන්ට වෙලා තියෙන්නේ. උන්ට මොනම දෙයක් දුන්නත් හරියන්නේ නැහැ. උන්ට ඒ බ්‍රෑන්ඩ් එකම ඒ ප්‍රමාණයෙන්ම දෙන්න eBay. කවුද ඔය පොඩි උන්ගේ නරක පුරුදු කෙරුවේ? අම්මලා තාත්තලානේ. මොකද ඒක ඉපදිනකොට ওই බ්‍රෑන්ඩ් දැනගෙන ආවේ නෑනේ. ඒ ඒ ඒ ඒ කියන නැතියකට ඇති වෙලා තියෙන දෙමව්පිය හිතනවා මගේ දරුවන්ට දුක පෙන්වන්න බෑ. ඒගොල්ලන්ට සිද්ධාර්ථ කුමාරට ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දකින්න බැරි වෙන්නේ හදාගත්තේ අවුරුදු 29. එහෙම ගත්තම ගෙදර දොරේ හදාගන්න හදාගන්න. ඒ කියන්නේ මේ දරුවා මගේ කියලා හිතාගෙන. පිස්සු ඒවා අන්වෝඩ්න චිල්ඩ්‍රන් මේ දෙමාපියන්ගේ කාමයට ඇතිවෙච්ච අතුරු ඵල මෙවුවා. ඒක බදාගනවා මේ වගේ රත්තරන් පුතේ කියන්නේ ඉඹ ඉඹ නටනවා. ඌල හිතනද පොඩි කාට තේරෙන්නේ නැහැ කියලා. තේරෙනවා අපා. පොඩි උට තේරෙනවා. ඒ නිසා උන් අනිවාර්යයෙන්ම අම්මට අපට වෛර කරනවා. අද හොයලා බලන්න කොහේ හරි තරකින්නවද කියලා අම්මා අම්මට අපට වෛර කරන්න පොඩි එකේ. ඇත්තට එංගලන්ත රිට්ටිට් ඕගනයිස් කරන ඕන කියනවා. ඉතින් සොන්ද මෙච්චර දරුවෙක් හදලා ඔක්කොම කරලා අම්මට අපට වෛර කරනට වැඩිය බල්ලෙක් හදන කොච්චර ලාභද ඌ වලිය හරි ගහනවනේ. ඔක්කොම කරලා ඒක තමයි ලොකම වස්තු වශයෙන් තියන්නේ. ඒක තමයි මේ සංස්කරණ වල ඉහළම සංස්කරණ. කාම සෙවණෙන් ඇති වෙන මේ දේ. ඒකයි බුදුහාමුදුරෝ ඔය ශික්ෂාපදයක් පනවලා තියෙන වෙන කිසිම ශාස්ත්‍රීය වංශනමකට ශික්ෂාපදේ දාන්න බැරි වුණානේ අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපද සමාදියාම කියලා. හිතන්නවත් බෑනේ. ඒක මොකද ඒක බේසික් ඉන්ස්ටින්ක්ට් එකක්. ඒක මේක හදාගෙන කසාද මගුල් හදාගෙන අනම්මනම් කරගෙන මේ යන සංස්කෘතිය, මේ යන ශිෂ්ටාචාරය මට්ටම් පේන්නේ චිත්ත ගුණ හරපයක් විදිහට. ඉතින් අර කැලේලා ජීවත් වෙන්න අපිට පුළුවන් වෙන නිසා අපිට පේනවා උඹලා ඕනිකේ ඉන්න ඉන්න ඕන නම් බිඳ බිඳන කාපල්ලා තමයි අපිට බුදුහමට පොඩ්ඩක් පොට පාදලා දීලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ එකක් හරි ජීවත් වෙන්න ඕන නම් ගොඩාක් ගුණ ධර්ම අවශ්‍යයි. ඔය කැලේ තනිය වෙලා පැත්ත කරලා ඉන්න ඔය මොගුලක් ඕනේ නැහැ. තමයි සතිය පිටව ගත්තාම පේනවා මේ සතියෙන් සියලුම ආරක්ෂාව ලැබලා තියෙනවා. ඒ නිසා මේ සියලු ලෝකයේ තියෙන දේවල් මේක එතකොට මේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප තම දුක රැප දෙකේ තැප සංඥාවේදී මම අයියා මම අක්කා මම මුදුන කියලා හිතන හිතවිල්ල. එහෙම නැත්නම් මේ සංස්කාර කියලා කෙරුමෝ. මම තමයි අර කැහැදුවේ මම තමයි මේක හැදුවේ කියලා බෝඩ් ගහන්නේ හැමතැනම. පිටුල කක්ක කරන්නේ. ඒ සංස්කාරකාරයෝ. විඥානකාරයෝ කරන්න හදන්නේ මාෆියා ඕගනයිසේෂන් එකක ඉන්න ලොක්කා වගේ පේන්නවත් නැහැ මිනිහා. ඌ කරන්නේ me and not me කියලා හැම වෙලාවෙම බවුල් බවුන්ඩර් ඩයිස් එකකින් සාධාරණයි අපන්නේ તો කරන්නේ කොහොමද කියලා. මම සාමම නෙවෙයි. රූපෙට තියෙනවා. රූපෙට කියන්නේ උද්දම් පාද තල අදෝ කේස මත්තක තච්ච පරියම්තං කියලා බුදුහාම කියන කෙස් වලින් යන පාවිලේ උඩ. ඒ හැම පිළිකේ කොට ඇති දේ ඇතුලේ ඇතුළ අධ්‍යත්තේ බාහිරේ නැහැ. වේදනාව ගන්න ගියාම ඒක ඔය තරම් sharp boundary එකක් නැහැ. සංඥාව ගන්න ගියාම අටවගත සංඥාවල් ටිකක් තියෙනවා. සංස්කරණය කරන්න ගියාම මම කොච්චර මහන්සිලා මොනව හැදුවත් කවුරු හරි එල්ල කඩා ගන්නවා. එහෙම නොවිච්ච මොකක්වත් නැහැ ලෝකෙ. ඉතින් ඒ නිසා මේව දිහා බලලා කරන්නේ ඔක්කොම කරන්න ප්‍රශ්න නැහැ. හැබැයි දැනගන්න ඒක මේ දක්ෂකමක්වත් මට විතරක් හම්බෙච්ච විශේෂ වාසනාවක්වත් නෙවෙයි. මේ මාව පැටලෙන්න තියෙන ක්‍රමයක්. ඒ නිසා හරියනවා කියන්නේම වරදිනවා. වරදිනවා කියන්නේම හරියනවා. ඒක බුදුජන් වහන්සේ ද්වේතාංගපසන සූත්‍රයේ 17 පොලක ලියලා තියෙනවා. පුතඥය යමක් කියනවා නම් මේක හරි කියලා ආර්යයන් වහන්සේට ඒක ඒකාන්තෙම වැරදි. පුතඥයට යමක් කියනවායි කියනවනම් ආර්යයන් වහන්සේට ඒ දෙයක් ඇත්තෙම නැහැ. ඒ ඒ අන්ත දෙක පෙන්නලා බුදුහාමුදුරුවෝ මේ ශාසනයක් ඇති කරපු නිසා එහෙනම් මේක දැකපු පිරිසක් ඉන්නවා. දකින්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට මේ ලෝකෙ පෙන්නේ උඩු යටිකුරු වෙලා. ඉතින් එහෙම දකින්නකොට අරක තමයි වෙන්නේ මොලේ අමාරුකම් එනවා පිස්සු හැදෙනවා මොකද අපිට දරා ගන්න බෑ අපි ඒ තරම් මේ කුණු කන්දලයක් මේ හදාගෙන මගේ කියන බෝධලියට හිඳ කරගෙන අනන්‍යතාවයක් ඇති කරගෙන තියෙනවා නමුත් මේ සබ්බ ලෝකයේ අනබිරත සංඥා මම විනාඩි දැන් වෙලා ඉවරයි පිළිබඳව එක කතාවක් කියලා මම නතර වෙනවා දවසක් සර්වචන්සේ වැඩි ඉන්න වෙලාවක සක්‍ර දෙවියන් ඇවිල්ලා විශාල ප්‍රශ්න වර්ගයක් අහනවා සක්කපඤ්ඤා සූත්‍රෙ වෙන්න ඕනේ මං හිතන්නේ. පහළ යන ගමන් බුදුජානසින් නිකන් වන් පොකද රෝඩ් කියලා සත්‍රයට දෙනවා පොඩි සබ්බ මේ නායන් සබ්බේ ධම්මා නාලං අභිනිවේෂාය කියලා. මේ ලෝකේ මොනම දෙයක්වත් නැහැ රින්ගගෙන ගත කරන්න දෙයක් කියලා නිකන් පොඩි වාක්‍යයක් දාලා අරනවා. සක්‍ර දෙන දෙක ඇහෙන්නේත් නැහැ දැන් ආපහු යන ගමනේ තියෙන්නේ. ඊළ ටික කාලයක් ගිහිල්ලා මිනිහ සක්‍ර භවනේ ඉඳගෙන මහා කවුද විශ්වකර්මය හදනවා හත්මහල් ප්‍රාසාදයක්. ප්‍රාසාදයක් හදලා ඒකේ ගෙවදින මගුල. ඉතින් ඔක්කොම ලැබිලා නිකන් World Trade Center එකට ඔක්කොම එකතු වෙලා ඉන්නවා වගේ ඉන්නවා. ඉන්නකොට මුගලන් ස්වාමීන් වහන්සේ වඩිනවා දිවි ලෝකේ. වන්නුන ආ නිදු ගන්න වහන්සේ වඩින්න මැනවි කියලා ඉතින් අඬ ගන්න ගිහිල්ලා කියන අද ලොකු උත්සවයක් දාසර වහන්සේ ඉන්දියන්න මම පෙන්වන්නම් වයිජයන්ති මාලාව මේ වයිජයන්ති මාලිගය කියලා. ගියාට මේ මේ තවද මුගලන් මහරහතන් වහන්සේත් රෙඩ් කාපට් පිටේ යනවා. දැන් පේනවා මෙයා එන්න සද්ද දාගෙන ඉන්නවා මේක ඇතුලේ දිව්‍යාංගනාව පිළිලා පංචතූර්ය නාදේ තියාගෙන දැන් මේ ගෙට ගෙවදින්න හදන. ඒකවල කරන්නේ අර වෛජයන්ති ප්‍රාසාදයේ වටේට විශාල ජලාශයක් මවලා. ජලාශයක් මවලා දකුණු මාපට ඇඟිල්ලෙන් කකුලේ ඇඟිල්ලෙන් අනින ඇඟිල්ලෙන් අන්නවා වෛජයන්ති ශාලාවට මේක දෙතරුම් කාගෙන වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකද ආසෙන්තරාවක් අද මගේ සේරම කෑ ගහගෙන පනිනවා එළියට. සක්‍රදේවෙන් දැකින මේ වහන්න චීෆ් ගෙස්ට් ඇවිල්ලා කරපු වැඩේ අරගේ කට්ටිය නිකන් ඔෆිස් මේ උත්සවයට ලැහැත්ති කරගෙන හිටියේ කට්ටිය ඒ මිනිසුන්ට යන්නේමක් නැහැ දැන් නගරනකොට කියනවා මේ එnde ඉස්සෙල්ලා බුදුහාමේ මොකද්ද කිව්වේ කියලා සක්‍රදේවෙන් ඔය කලබලසේ තේරෙන්නේ නැහැ මේ කිසිම දෙයක් ගෙවදින්න තරම් ධර්මයක් මේ ලෝකේ නැහැ කියලා කිව්වනේ දැන් මේ මොකද්ද කරන්නේ දැන් සක්මාල් ප්‍රාසාදයක් හදලා ගෙවදින්න හදන්නේ ඔක්කොම මෙන්න මේ වගේ දේවල් කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වෙන බණ කියන්නේ ආපහු වෙනවා. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ අබ්බේ ධම්මා නාලං අබිනිවේෂාය මේ ලෝකේ තියෙන කිසිම ධර්මතාවයකට මේක මමයේ මාගේ මගේ ආත්මය කියලා රිංග ගන්න තරම් දෙයක් නැහැ කියන එක පුදුජානනාංශය නිකන් බීජගණිතමය සමීකරණයක් වශයෙන් දීලා තියෙනවා. හැබැයි අපි යැපෙන්න බේසික් නීඩ්ස් කියනවා ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ සුඛෝපභෝගී වස්තු. ඉතින් ඒක නිසා යැපීමත් නතර කරගෙන ඕක තේරුම් ගන්න කිව්වොත් අත්කලමතාන යෝගයට වැටෙනවා. එහෙම නැත්නම් මේ මොන ක්‍රමෙන් හරි කමන්නේ ටිකක් ඔය අතවැඩියෙන් කාලා බීලා හිටියයි කියලා කිව්වොත් කාමසුවල්ලි කාණ යෝගයට යනවා. මේ දෙක අතරමැද තෝරනවා කියන එක එච්චර ලේසි නෑ. අනේ තෝරගත්ත කෙනා තමයි මේ දින්නම් බලානම් අඤ්‍යතරම් පාටි කරන දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා කියන අර දැක්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා භාවනා කරන ගමන් පුළුවන් තරම් අපිට හම්බෙන වාසි අවාසි හොඳ නරක එහෙම නැත්නම් හරි වැරදි දකින්නකොට කුලප්පු වෙන්නේ නැතුව මෙතනදී මගේ මගේ සම්මා දිට්ඨිය මගේ මයින්ඩ් සෙට් එක මම යන්නේ මොකේද කියලා බලන්න පොඩි ඇසිඩ් ටෙස්ට් එකක් කියලා හිතාගෙන ඒවට මුහුණ දීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાප්ත කරනවා ශිරු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරා